එහෙමනම් අද මම කරන ආනන්ද මේක ප්‍රසන්න ආපෝ දේශනා මාලාව ඊළඟ දේශනාවේ නම් ඒක අදාළ වන ආකාරය මේ දෙස්පලයක් ගැනීම හැකන ආකාරය සාධු දේශනාවකදී කටයුතු බලාපොරොත්තු වෙනවා. සරල වාක්‍යයෙන් ලැබෙන අත්දැකීමේ තේමසෙන් සරලයක් නේ. ඒ නිසා ඒක තුලින් සිතන්නේ. යගුණේ වෙන අවබෝධයක් අපිට ලබන්නට බලන්න ඕනේ. බුදුසසුන මහත්ය දක්වා තිබෙනවා සතුනං කෝ දෙක්කේ ධම්මානං අනුභෝසා පිළිවෙදා ඒ සංදේහ මද්දාන සංදායක සංකාරික මමං සේවතුන් මාතන්ද කියලා පාඩයක් මානේ කර්ම හතරක් අවබෝධ කරගන්න උදේශාව ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යක්ෂ නිසා එතන දක්වාම කර්ම හතරක් පැහැදිලිව අධ්‍යක්ෂලා නැහැ පැහැදිලිවම සමාන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා නැහැ එම නිසා මමං සේවතුන් මාතන්ද මමත් ඔබලා මේ සංසාරයේ අති නිමිත්ත කාලයක් තිස්සේ දුක් විඳිනවා නැරි නැරි ඉතිරි ඉතිරි කමිනේ. අපේ සංකල්පන මොකද්ද මේ අතර දුක්ඛාරය සත්‍යසාන මොහදා ප්‍රේත දුක්ඛම් දර්ශාවේ සත්‍යසාන මොහදා ප්‍රේත දුක්ඛ නිරෝධාරය සත්‍යසාන මොහදා ප්‍රේත දුක්ඛ නිරෝධගාමී කල්පදාරය සත්‍යසාන මොහදා ප්‍රේත ඒවම දන් දීම මග්ගා සංගාංක සංසාර සම්මන්ත්‍රය තුමා කරදේ දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් පස්සත් අවබෝධයක් ලැබුණ නිසා දුක්ඛ සමුදය සත්‍ය ගැන පස්සත් අවබෝධයක් ලබා ගන්න දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන් ප්‍රහාණය නොකළ නිසා දුක්ඛ නිරෝධ සත්‍ය සම්පූර්ණයෙන් හේතු ක්‍රියාවෙන් සාක්ෂාත් නොකළ නිසා මේ වගේම දුක්ඛ නිරෝධ ගාමී පරිපදාවේ සත්‍ය හේතු ක්‍රියාවෙන් සාක්ෂාත් සම්පූර්ණ වශයෙන් සම්පූර්ණ නොකළ නිසා ඔබලා සමන්ත නමෝ සංස්කාරේ පුරා දිගින් දිගටම මෙරි මෙරි පොදුසිදී ආභව බුදුදානම සදක්වා. දැන් මේ කියන සියයක්ම සම්පූර්ණ කළේ නැහැ කියන වචනේ පාවිච්චි කළේ. පරමාර්ථයේ මාර්ග පල්ලම් කියන සතරාද සත්‍ය ධර්මයෙන් ගැන අවබෝධයක් ලැබලා තිබුණාට මේක සියයක් මේ පිළිබඳ අවබෝධයක් ලැබලා නැහැ. එතකොට මේ මේ කරුණ හතර මාද කියලා මේ දුක්ඛපත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් විතෝදා දැන් කියන පස්සේ වඩා ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න ඕන. සාමාන්‍ය මාර්ගඵල ලාභී කෙනෙකුට දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැත්නම් මේ මාර්ගඵල ලබන්න බැහැ ඒ නිසා සමහරට ගන්න පුළුවන් අපි මේ දුක්ඛ සත්‍ය දන්නා නේද කියලා. නමුත් සමාගන්න දුක්ඛ සත්‍යයේ ස්වභාවය ඒ දැන් තිබෙන තත්ත්වයට පමණයි සමානව දෙන්නේ. ඒ නිසා ඒ මහාට තත්ත්වයන් ලැබීමට නම් දුක්ඛ සත්‍ය ගැන එකක් පැහැදිලි ගැඹුරු අවබෝධයක් ඊට වඩා පහළ අවබෝධයක් ඇති කර ගැනීම සාමත් අවශ්‍යයි. මේ සෑම දේශනාවලදී පැහැදිලිව බලාපොරොත්තු වෙනවා. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට බුද්ධ ඥාන මාර්ගය අපිට දීර්ඝ වූ සංසාරයේ මේ විදිහට දුක් වේදනා මෙලෙමලි උපදින්නේ ආවම බුදුදානනාට දැක්කෝ. ඒ දක්ෂණයට මේ සංසාරය කියන්නේ නැවත නැවත උපදින්නේ මෙලෙමලි යන එකයි. ඒ සංසාරයේ කාලපරිච්ඡේදයේ ප්‍රයෝගයේ කාලය කල්පොයි. මේ මේ කවුරුත් මේ කලින් පහලට යනවා. පරිච්ඡේදයේ වචනේ හොඳට අනුසු වචනයි. නමුත් සංකේ කියන දීර්ඝ කාල පරිච්ඡේදයේ කොතරම්ද කියන එක ගැන පැහැදිලිවම සත්‍යස්ස වශයෙන්ම තමන් අවබෝධ කරගෙන නැතිදෙනවා වන්න පුළුවන්. ඒ නිසා ඒ අවබෝධය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දක්වා දෙනවා උපමාව. සම්මහන්සේ කියනවා පරිච්ඡේදයන් කොහොම කාලයක්ද කියලා ඒක උපමාවක් කියන්නට බැහැ තරම් දීර්ඝයි. කියලා විමානයේ ප්‍රකාශ කරන පසු උපමාවක් පස්සෙන් බැරිද ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමුදුරන්ගේ වෙනස උපමාවක් කියන්නේ ප්‍රමාණ කර මෙවැනි උපමාවක් දක්වන්න. එතකොට දවසක් දිගේ සතුන් දවසක් පළව සතුන් දවසක් පුතේ ඒකා ඝන ගල් පර්වතයක් තිබෙනා නම් දවසකට එක්වරක් පමණ මේ ගල් පර්වතයේ දිගයන් විසින් සුදන්නොත් මේ ගල්පල්ලේ සම්පූර්ණයෙන් දෙවි සම්පූර්ණයෙන්ම දෙවිලා නමුත් පරිසේ තවත් සිදුවෙනවා කියනවා කියන කරුණ අනාවශ්‍ය වෙනවා. මේ කාරණා සමහරට මෙයන් අතන ඇති ඒකට මේ අවබෝධයක් ඇති කරගන්න නැතිගෙන නැතිගෙනත් පුළුවන් වෙන නිසා ඒක අවබෝධයක් ඇති කරගන්න සමන්න නුවණ හිතලා බලන්න. දැනෙන ගල්පල්ලයක් දවසකට වරක් සුදු කාලයකින් සිට දැම්මොත් ඔය ගල්පල්ලේ හිත දැමීම නිසා දෙන්න දෙන්න දෙන්න නැත්තටම නැති වෙනවා සම්මනනම් කාල පරිච්ඡේදයක් යනවාද කියන කරුණ සමන්තව පැහැදිලිව පෙන්වන්න ඕන. එතකොට තමයි මේ කල්පය කියන්නේ මේ තරම් දීර්ඝ කාලයක් කියන එක සමන්ත පැහැදිලිව තේරෙන්නේ. එරෙම කල්ප ගණන් තමයි අපේ සංස්කාරයේ ප්‍රාදී දුක්ඛ විඳා විඳා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා උන්වහන්සේ කොපමණ කාලයක් සංසාරේ ප්‍රාණියාද කියන කාරණාව පෙන්වන්න කරන්න පුළුවන්. මේ බුද්ධත්වයේ සාන්තනය කරපු කාල පරිච්ඡය දෙවෙනි ලක්ෂණ භාෂාව. අතීත පුබ්බ බුද්දේශෝ ධම්මරාජා සංඛ්‍යා මනසායේ වම්පාන බුද්ධත්වමල් සත්‍යයන් ආදී වශයෙන් දැක්වෙන ගාථා දෙනවා. අපදාන කාලයේ අතීත පුබ්බ බුද්දේශෝ ධම්මරාජා සංඛ්‍යා සංකේතන බුදවරු අතීතයේ සිටියා ඒ බුදවරු සමීපයේදී මනසායේ වම්පාන මනසින් බුද්ධත්ව මන්දන්තේ මම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා. කියන්නේ අසංකේතනම් බුදුන් සමයේදී මනසින්ම මම බුදු වෙන්න ඕන බුදු බව ප්‍රාර්ථනා කරන්නේ මම කටයුතු කළ බව අපේ බුදු දානන් වහන්සේ කියලා දේශනා වලට අදාළයි. මේ විස්තර බුදු බව පතන්නට ඉස්සරහත් මනසින් අනන්ත අප්‍රමාණ දානම් ලෝකේ පහළ දැක්කේ. නමුත් මේ බුදු බව පැතීමට පමණක්ම අසංකේතනම් බුදු දැක්කයි කියන කතාව මෙයාට සමානයිද සාසනයෙන් තේරෙන කාරණාවක් වන්න ස්වාමීන් වහන්සේ සමම බලපතන කාරණාව. එන්නේ දන්නා බුදුරජාණන් වහන්සේ මේක විවරණගතේ දී සමතර පාදමෝලේදී සාගරසංගේ කල්පලක්ෂයක දුර. දැන් කල්පයේ කියන එක කොච්චර දීර්ඝ කාලයක් තියෙනවද බලන්න. එවැනි කල්ප ලක්ෂයක් වූ කොච්චර නම් කාලයක්ද කියලා හිතලා බලන්න. ගණිකල් පස්සන්තියක් කියන්නේ අසංකේය කියන එක පොත්වල දක්වලා තිබෙන්නේ උත්තර වෙන බිඳු 140ක් ඉදිරියට දාපු දැනුමත් ඒක ඒ ගණන අසංකේය වශයෙන් දක්වනවා. ඒකට එවැනි කල්පයන් අත්‍යවශ්‍යම දීර්ඝ කාල පරිච්ඡේදයක් හෝ එවැනි කල්ප අසංකේයයක් වුණොත් හිතේ මෙසේ වචන වලින් කියන මොන ආකාරයකින්වත් කියන්නට දක්වන්නට පුළුවන් කාල සංකේයයක් වෙනවා. එවැනි කල්ප සාරාංශ ආකාර අසංකේය හතරක් තිබුණා තවස්සත් ලක්ෂෝපල කොපමණ දීර්ඝ කාලයක්ද මේ දීර්ඝ කාලය පුරාම බුදුවරු ලෝකයට පහළ ලැබුණ 28 නමක් පමණයි. බුදුවරු 28 දෙනෙක් පහළ වීමට සාරාංශ කල්පලක්ෂයන් ඥාන අසංකේය බුදුවරු පහළ වීමට අසංකේය කියන්නේ එක දින එක දින බින්දු එක ශාස්ත්‍රයක් කියපු බුදුවරු බාහන් පහළ වන්නට උපමනනම් කාලපරිච්ඡේදයක් දෙවි ගියාද කියලා හිතට අවබෝධයක් තැනෙන්න. ඒ තරම් දේශපාලනයක් තිස්සේ බුද්ධත්වයේ පාක්ෂණය කරලා නැලි නැලි අපේ බෝධිසත්ව තැනෙනවා. ඒ විස්තරේ උපකාරය ගැන කියන්නට හිතන්නටත් බැහැ. අපි ඒ වගේ තමයි. සමන්ත තේරෙන්න ඕන අපේ සංසාරේ මුලික තරම් දේශපාලනයක් හැමිනායේ කියන කරුණ. එතකොට මේ දේශපාලන පරිච්ඡේදය තුළ බුදුපිළිගන්න මහත් දක්වනවා. මමයි ඔබලා මේ දීර්ඝ කාලය තුළදී අරටෙක් කියලා බෙල්ල කපන කොටදී මේ ප්‍රමාණය එකතු කළා නම් මොහොතේ දැලියට වඩා වැඩි. මොහොතේ කියලා මරණ කොටදී මේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයේ දැලියට වඩා ඒකේ අධිකයි. මේ විදිහට කොම්බලන් ඕරන් පැදමන් ආදී සංස්කෘතිය ගැන කතා කළා. මේකත් නෑ ආහලා තියෙන කමනක් ඒකයි. නමුත් ඒක අවබෝධ කරගන්න බලන විට කාවදී සේනාකාරයෙන් ධර්ම කරුණ දකින්නේ එක ඕරෙක් කියලා මරණකොට දෙන්නේ කපලා මරණකොට ගිය මේ ප්‍රමාණය එකතුනොත් බාධයක් කියලා කිව්වොත් බාධයක් තමයි කියන්න දන්නේ ලොකු බාධයක් කියලා අපි කියවොත් මහා සාගරයේ ගලයට වඩා මේ නේ වැඩි වෙන්නට ඔච්චරනම් වාරදානම් දෙල්ල කැපිලම ඕරෙක් වශයෙන් නැරෙන්නට ඕනද කියන කවුරුහකට කියනවා ඒ පමණ වාර ගානක් අපි ඌර වෙනාම සංස්කාරයේ ඉඳලා තිබෙනවා. මේ උපමා බුදුරජාණන් වහන්සේ කියවට ඔක ඇහුවට එන අවබෝධය නෙවෙයි මේ විදියට තමයි හරියට දා. Tamange හිතට තේරුම් යනකොට ඇති වෙනවා. ඒකෝට ඒ ඌරම බෙන්දකපැද්දේ එකක් නෙවෙයි හැරෙන්නේ. වෙනත් වේදේ ආකාරයෙන් මරණ එතකොට කොපමණ සංස්කාරයන් තියෙනවද කියලා කියනවා. මේ විදිහම කල්පනා කරන හරපොන් වෙන කොපමණ ලංකාවක් සම්පූර්ණයෙන්ම මම ඉපදලා තියෙනවද? කුසලයෙන් දැකලා වෙන කොච්චරනම් මාන ගන්න මේ සංසාරේ මම ඉපදලා තියෙනවද කියලා Taman අවබෝධ වෙන්නේ. ඒ වගේම විවිධ විවිධ ත්‍රිසංසත් වේලා අපි ඉදිරියට නැති ත්‍රිසංසතේ කියන්නේ අපි ඉදිරියට නැති ආභාවයක් නේද ත්‍රිසංසතේ කියලා අපි තිබුණා කොයි තරම්නම් වාර ගණන සිදුනාමද කියලා තේරුම් ගන්නට ඕනේ. තමයි අවබෝධ වෙන්න ඕනේ. මේ සංස්කාරයේ තියෙන ඒ දුක්ඛ සත්‍ය දකින්න මේ කාරණේ තමයි පැහැදිලි වෙන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන එකම අම්මා කෙනෙක් මරුණාට පස්සේ හඬක කඳුලේ එකතු කරනවා නම් මහන්නේ මේ මහා සාගරයේ ජලයට වඩා ඒ කඳුළු දෙවි. හිතලා බලන්න. ඒක අම්ම කෙනෙක් මරණාට පස්සේ මේ කඳුළු ප්‍රමාණය එකතු කළොත් භාගයක් කියන්නේ නැද්ද බෑ. කෝෂයක් කියන්නේ පුළුවන් ලොකු කෝෂයක් කියලා මොනවා කියතේ. එතකොට එවැනි කෝෂ වලින් අපේ මහා සාගරයේ ජලය අධික කරන්නට තරම් කඳුළු කලන්නට නම් කොච්චර කොච්චර වාර ගානක් එකම අම්මා කෙනෙක් වෙනින් හඬලා ඇද්ද කියලා කල්පනා කරනවා. තේරෙනවද? ඒකත් කියන බුදුදානන් වහන්සේ ප්‍රකාශ කරන එකම සිහිස්තෙන් හඬපු කන්දේමයි. එකම භාර්යාවක් කෙනෙක්, එකම සෝවියක් කෙනෙක්, එකම දරුවෙක් කෙනෙක්, එකම සහෝදර සහෝදරියක් කෙනෙක් හඬපු කන්දේ මෙහෙමයි. මේ තරම්නම් වාර ගානක් අපි මේ විදිහට සංසාරේ පුරා ඉපදිලා තිබෙනවා කියන කම තේරෙනවා. මේ පිටලා තියෙන කාලය තුනදී අපි මානසික වෙලා ගමනක් නෙවෙයිකද උන්වහන්සේ කියනවා එක කල්පයක් පුරා මනස සත්‍යයෙන් මනසේ කියලා පමණක් උපදින විට මැරිච්ච අටකටු ටික එකතු කළා නම් යන කල්පයක් නිවිසාවක් නෑ දැන් දන්නා මේ කල්පේ පුරා මනස වෙලා විතරක් උපදිනවා විට නැරිච්ච ඇටකටු දෙක එකතු කළා නම් දේපුල්ල කියලා මහා පර්වතයක් වෙන උන්වහන්සේ පෙන්වන කල මේ දේපුල්ල පර්වතයෙන් වඩා ඒ ඇටකටු උසමයි. මහා විශාල වෙනවා. ඒ තරම් මාර්ගාණන් සිවසල්පගානකට අපි ඉපදුනා අතීතයේ කියන්නේ වෙන කල්ප වචන වලින් සීමා කරන්නට කියන්නට බැරි ප්‍රමාණයක් සංස්කාරයේ ඇති උපදේශයේ ආපු බව සමන්සල තේරෙනවා. එහෙම තේනකොට මේ කාල පරිච්ඡේදයේ තුළදී කොයි තරම්නම් මානසික දුක් විඳලා තියෙනවද? කොයි තරම්නම් ජරා දුක් විඳලා තියෙනවද? සාමාන්‍ය කර්ම කෙනෙකුට ජරා දුක කියන එක තේරෙන්නේ නැහැ. ජරාවට පත් වුණාට පස්සේ ජරා දුක තේරෙනවා. තමන් පිටින්නේ යම් කිසි වාසීමාවකට නම් පිටන තියෙන ජරා දුකේ සත්‍යය විතරයි ඒක. ඒක එහා දුකින්ට තියෙන දරාදු කොට වඩා ධර්මයි ඊට වඩා බලපතල ඊට වඩා තීව්‍ර එවැනි දුක් අපේ සංසාරයේ කොච්චරනම් අතීතයේ කෙලවරක් නැහැ සංසාරයේ කෙලවරක් මේ සංසාරේ විඳලා තියෙනවානේ දහාදු මිනිස්ය වශයෙන් කොන්නම ඒ සංකප්පේ වෙනස් වෙන දරා දුක් වෙන ආකාරය කල්පනා කරන බලන්න මහා සත්‍ය සම්පන්න වේ දැක්වන මාසලේ වගේම අර පුතුන් ඒ වගේ නැත්නම් ওই තුන්යන් වගේ සත්‍යව පවා වයසට ගිහින් දරාව පෙරණාට පස්සේ එක්කනම ඔස්පල වෙලා අවුරුදු ගණන් සමහරට දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා නැහැ ඉස්කෙනෙක් වියේ කරුණක් පිටක් නැතුව පස්සේ ආකාරයෙන් දුක් විඳිනවා අපි කොපමණ නම් කාල පරිච්ඡේදයන් මේ ආකාරයෙන් දරාගෙන ඉඳලා තියෙනවාද කියලා සමන්ත කියනවා. ව්‍යාධික අපට හැදිච්ච නැති නිරෝධයක් නෑ. ඒකක පාළේ දක්වාම අනන්තවත් දුක් නිරෝධ තියෙනවා. මේ සෑම රෝගයක්ම සංසාරේ පුරා හැදලා තියෙනවා. දැන් කාලේ තියෙන රෝග ප්‍රමාණය දැන් හිතනවා නම් අපිට පිළිකා කියන රෝග දැන් ඉතින් තියෙන ඉස්සර තිබුණේ නැහැ මේක මිත්‍යාව. බුදුදානන් වහන්සේ ප්‍රකාශ කරනවා දීමාලෝක දේවා අංශා කියලා බලන්නලා අංශයේ අංශා ගැන අංශ භාගයේ කියලා ගැන පිළිකා. ඒ වගේ බුදුහාමුදුරේ ඉන්න කාලේ ඉස්සර ධර්ම පිළිච්ච රෝග තත්ත්වයක්. ඕනෑම පිළිච්චිය ආකාර සමන් කල්පනා කරලා බලනවා මේ සමන්ට තේරෙන්න ඕන මේ සෑම රෝගයකින්ම මම දුක් විඳලා තියෙනවා. අපි අනන්තවත් අත්නේ කියලා ඉන්න රෝගියෙක් වෙන දුක් විඳින ලක්ෂණ මේ කොහොමද දැකලා තියෙනවා. නමුත් දැකලා තිබුණාට සමන්ගේ පිටට කාවැදගෙන මමත් මේ වගේ කෙලවරක් නැති මාර්ගානම් මේ රෝගයෙන් නම් මෙහෙම දුක් විඳලා නේද කියන කරුණ අවබෝධ වෙනවා. අනන්තවත් රෝගීන් දැක්කත් වැඩක් නැහැ. ඒ වගේම තමයි මරණ දුක්. කොයි තරම්නම් මරණ දුක් විඳින විඳිනවා විඳිනවා අපි ආවද කියන කරුණ හිතට ඇති පැහැදිලිවම තේරුණායිද? විවිධ දර්ශන අපි ලැබනවා. මේ ඉන්දියානුන්ලා දින්දෙන් කියලා නැවතව නැත්නම් මේ සුබලම් කොට කඩලා සංසාරද කඩලා මරනවා. නැත්නම් උත්පලේලා වුදා වුදු 10 15 ඉස්සන් හැදී උත්පලේලා ඉඳලා Tamanta නැගිටින්නේ ආදී කරන්නේ දෙලන්නකවත් බැරුව අනුන් විසින් කවන කොවන සෝදන පවිත්‍ර කරන සත්‍යයට පත් වෙන මහා හැත්තේ නැතු සංයමෙන් නැතුව දැන් ඔබ පසන දුරු වෙලා එන විදිහ දුක ඒ තරම සංසාරේ මුලිකම විලා ධර්ම දුක අපේ ජීවිතය දෙදලා තියෙනවද කියන එක ගැන ඉස්සලා අවබෝධ කරගන්න. පොදු ප්‍රසන්නයෙන් තේරෙන සියම අවබෝධයක් ලැබෙන්නේ නැහැ කොයි තරම් මාර්ගඵලයක් ලැබුවා කියලා. ඒ නිසා නම සරලව හිතන්න එපා මේවා දන්න කරුණු ඉතා සුළු දෙයක් කියලා කල්පනා කරන්න එපා. අවබෝධයක් තියෙන සිතලා බලන්න. මරණ දුක් කොච්චර නම් ගෙන්නද කියලා. අපේ සම්පේ හොඳම තියෙන විප්‍රයෝග දුම්, ශාරීරික දුක්, මානසික දුක්, පංචස්කන්ධේ පවත්තාගෙන යාමේ දුක් කෙල්ලවරක් නැතුව ගියා. මේ කාල පරිච්ඡේදයේ තුලදී මිනිස්ය තේසන් වශයෙන් විතරක් නෙවෙයි ප්‍රේත ලෝකවල විදිහට අපි ඉතිරිච්ච වාර ගන්න මේ මහා පොළවේ පස්වලට වඩා වැඩි මහා පොළවේ බැලිකට ගන්න එක වඩා වැඩි ප්‍රමාණයක් අපි පෙරේත වල ඉතිරිලා තියෙනවා. උදාහරණයක් කරගෙන දක්වනවා මේ පොත්වලට පස්සමක් කරගෙන තියෙනවා මේ පස්තරකම නියපොත්තෙන් ඉඳලා පස්තික වගේ ඉතා පොඩි කෙනෙක් තමයි මනස ලෝකෙ මැරෙන්න පස්සේ සුදුකේ උපදින. මහා පොළවේ පස්තරම් ප්‍රමාණයක් දුක්ඛ කියලා උපදිනවා. ඕකම කියලා ඊළඟට කියන දුක කියලා ගියාට පස්සේ නැවත සුගතිය උපදින්නට පුළුවන් වන්නේ නැහැ මම නියපොත්තෝන් හදත් පස්සේ වගේ පාස්කල් කෙනෙක්ට පමණයි. මහා පොළවේ පස්තනම්කේ සද්දුගතියට ගමන් පස්සේ නැවත දුකටින් දුකටම ගලනවා දුකටින් දුකටමයි ඉපදින්නේ. මිනිස්සෙකුටත් සුගතියට යන්නට බැසි ගන්න ඉතාම පුළුවන් වන්නේ ඉතාම සුළු කෙනෙක්ට නම් දුකට ගාමී වුණාට පස්සේ නැවත සුභකේකට එනවා කියන කාරණාව හිතන්නත් බැහැ. එතකොට අපි මේ සංසාරේ කොයි තරම්නම් වාර ගන්න හේත ලෝකවල දුක් විඳලා තිබුණාද තියෙනවද කියන කාරණාව අවබෝධයෙන් තේරෙනවා. යක්ෂයන් වල ප්‍රේතයන් වල මල ප්‍රේතයන් වල විවිධ කුම්භාණ්ඩ ආදී අනුසාරී ආත්ම ලැබලා කොයි තරම් දුක් ගැට විඳලා තියෙනවද කියලා වරක් සීමාවක් නැති වාර ගන්නවා. මේ කරන්නේ අවේකාදී නවසාධිවට වැටිච්ච මාර්ගාන කෙනෙවරක් සීමාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන උපමාවකින් මතවි කියන තියෙන දුක්වල තියෙන තර ඒකේ තියෙන දුක ඒ නිරසසම් විදිහේ දුක උපමාවකින් මම හිතන්නේ කියන්නේ බෑ උන්වහන්සේ දක්වන මේ තියෙන ගියන්නේ මේ අපාදී දේවල් සාමාන්‍ය ආසාව සාමාන්‍ය දෙක්ක සාමාන්‍ය දෙකන් තමයි වන් බදාමි කියන්නේ මම දැක්ක මනෝ ප්‍රත්‍යක්ෂයෙන් කියලා මම මේ කියන්නේ කාගෙන්වත් සම්මන බාහමනයම කියන අහලා තියෙන කරනවාක් නෙවෙයි මේ අපාය වල දේවල් තියෙනවා කියන කරුණ මේක බුදුන් වහන්සේ බාල පඬිතුමන් සූත්‍රවල දක්වලා තියෙනවා ඒ දක්වනවා ඒ කියන දේවල් සත්‍යයන්ගේ ශරීර ගුණයෙන් දැනෙනකොට අදින්ති ධෛර්යති මත්සන්ති ධෛර්යති නහාරන්ති ධෛර්යති අත්තේමති සම්පදෝපාරදිද නිකන් කල්පනා කරන අපිට යන්තම් ටිකක් පිස්සනක් වේතනම් දුකක් දැනෙන්නේ කියලා මුළු ශරීරයේම බින්දරක් මැද දැනෙනකොට සාමාන්‍ය බින්දර නෙවෙයි අයිති බින්දර කියන්නේ ඊට වඩා ඉතා දරුණු බින්දරක් ජගෙන් කියන්නේත් මම නැතිලා යනවා. මනසන්ට ධෛර්යයට මස් පිච්චිලා යනවා. නහරෝග ධෛර්යයට නහර පිච්චිලා යනවා. අත්‍යන්ත සංකඩෝපය ඇටවලින් ඇටකටවලින් දුම විහිදේ. ඉතල බලන්න ඇටකටවලින් දුම විහිදෙනවා කියනකොට කොයිතරම් දකුණු පිච්චීමකට පස්සලාද දෙන්නේ කියලා. නමුත් නැරෙන්නේ අම්ම සත්‍යයේ තියෙන තාක්මන් ජීවදේවා දේවදේවා පරිසප්පවන සමාහිතම නිදෙනවා. මෙවැනි අපා දුක් අපේ දෙකෝ වාර ගාන මෙතෙක්යි කියන්නට බෑ. කරත මෙතෙක් කාලයක් පරිවිතල සිටියේ කියන කමන්න හිතන්නට බෑ. මේ විදිහට සංසාරයේ පුරා අපි දුක් විඳින දුක් විඳින අවතාරණාව කියන්නේ තේරුම් ගන්නට ඕනේ. උන්වහන්සේ දක්වන අයවන් දීඝවස්සන් හෝ දික්කේ දුක්ඛං පච්චන භෝතං දුක්ඛං පච්චන භෝතං දේශනම් පච්චන භෝතං කටසී වඩිතා කියලා. මේ තරම් අපි දීර්ඝ කාලයක් තිස්සේ මහණෙනි උඹලා දුක් විඳා සිටින් තරම් දුක්ඛං තීව්‍රව දරුණු කටකෝ දුකින්ද දේශනම් පච්චන භෝතං මෙයා මොන ආකාර දේශනවල පච්චන මේ දුකින්ද මට කිමයි මුතන් මේ මලස්සවන් උඹලා වැඩි දියුණු කළා. මනසම වල පස්සෙන් කළා. මේ විදිහට සමන්ත පැහැදිලිව තේරුම් සංසාරයේ කොහෙතනනම් දුක් මුදලා බෙදලා බෙදලා මේ අපි ඇවිල්ලා තියෙනවා. සංසම්මේ මනුස්සාත්මයක් ලැබුවත් ඒකේ තියෙන දුක Tamanට තේරෙනවා නම් මනුස්ස නොවන අන් තේසම් අපාතේ උතනින් ආත්ම වලින් දුක ගැන අන්තම් වලට තේරුම් ගන්නට පුළුවන්කමක් ඉගෙන ගන්න ඕන. මේ විදිහට Tamanට ඒක තේරෙනකොට අනාගත භව ගැන ටිකක් කල්පනා මේ අතීත ගැන අපි කතා කරනවා. අතීත භව වගේම තමයි අනාගත භව. උන්වහන්සේ දක්වන එක්කෙනෙක්ගේ සෝවාන්ගේ කෙනෙකුගේ නාස්තනාවෙත් කෙනෙකුගේ අතර තියෙන දුකේ සමාන අනාගත නිදින්නට. මහණේ සෝවාන්ගේ කෙනෙකුට අනාගත භවවලදී නිදින්නට තියෙන දුක වතුර බිඳුවක් කියලා තියෙනවා නම් සෝවාන් නිරෝධ කෙනෙකුට අනාගතයේ නිදිස්ස තියෙන දුක මහා සාගරයේ ජලයේ ජලයට වඩා ලොකුයි. එනකොට වතර බින්දුවක් උපමා කළොත් මහා සාගරයේ ජලයට කොහොම තත්ත්වයක් දෙකමා. සංස්කන්ධණයට කළ නැහැ කොහොමා. ආත්ම හතක් පුරාම නැවත නැවත උපදේශකී දුක් විඳලා ඉඳලා සහස්තල පෙන්වන තේවත් ඒ ආත්ම හතම තුළ විඳින්න තියෙන දුක් ප්‍රමාණය වතර බින්දුවක් පමණයි. සෝවාන් ලෝක කෙනෙකුට නිමිත තියෙන දුක්ඛමාන අනාගත භවවලදී මහා සාගරේ ගලේ වගේ කියන්නේ ප්‍රසන්න බැරි තරම් විශාල සමාන. ඒකත් බලන්න ඕනේ. ඒකට සමාන්ත දැනෙන්නට පුළුවන් වෙනවා තමන් ලබා තියෙන මාර්ගඵල ගැන දැකලා. කොයි තරම් දුකක් මං අනාගතේ විඳින්න තියෙන කොයි තරම් දුකක් මං සපා හැරලා තියෙන දේකින් මම නිදහස් වෙලා තියෙනවාද කියලා. ඒවා මිත්‍යත්වයේ තියෙන ආස්තන්නක ප්‍රතිමනෝවිද දැන් තේනවා. එතකොට මේ විදිහට අනාගතයේ විඳින්න තියෙන දුක ගැන අවබෝධ කරගත යුතුයි. මේ දුක ගැන අවබෝධ කරගන්නකොට බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ ඥානය ගැන ඊළඟට සිතා. දුක්ඛ ඥාන, බුද්ධ ඥාන, බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ නුවණ. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ තීක්ෂණ නොවන අසංකීර්ණ එකක්වත් සැරියස් සාමුද්‍රෝ ලබනවා. එහෙනම් මේ ආයේ දුක ගැන ඥානය ගැන කියන්නට දෙයක් නැත්නම් උන්වහන්සේට අපේ සංසේ දුක්ඛ සරණගතව අපිට ගන්නවා අතීතයේ දෙක බලනකොට කිසිම පැකිලීමක් නැතුව කිසිම සීමාවක් නැතුව ඕනතරම් ඈතට බලන්න පුළුවන්. ඒක නිසා සංසේ ගණන් බුදුවරු ඉදිරියේ මම මානසික බුද්ධත්වයේ කටවයි කියන්නේ. පස්සේ බුදු කෙනෙකුට කල්පසංකේ දෙකයි බලන්න පුළුවන්. සරියුත් මගලම් මහරහතන් වහන්සේට කල්පසංකේ බලන්න පුළුවන් බව පොතේ දක්වා දෙනවා. අග්‍රශාවකයන් වහන්සේලා කෙනෙකුට කල්ප ලක්ෂයක දෙහා බලන්නට බෑ. අනිත් පැයට කියන්නේ මේ අභිඥා කියනවා නම් පෙරක් විශ්ව කන පිළියන දන්නා බුද්ධිම වාසාන සංඥාන ඒකම පහළ සුළුසුළු සමානයක් දකින්නට පුළුවන්. අපිට සමහරට ගියාත්ම පොහොදීකේ ගියාත්ම දේශදාසින් දීපෝදි කියලා දකින්නට බෑ. නමුත් බුදුජාන වහන්සේගේ අතීතයේ කියන දක්නා නුවණ පෙරවරක් සීමාවක් නැහැ. ඒ තමන් දෙයට තමන්ගේ ජීවිතයේ දෙස බැලුවත් අර බුදුරව සංකේයයක් නේද බුද්ධත්වයේ පතමු මේ ජීවිත ගැන බැලුවොත් කොයි තරම්නම් දුකක් තමන් මේ කාල පරිච්ඡේදයේදී විඳලා තියනවද කොයි තරම් වාර්තානම් ප්‍රේතේ වුණාද අපායට ගියාද පිළිසංසත්තේ වුණාද ආදී වශයෙන් කොහොම කොහොම ජරා දුකින් නැද ව්‍යාධි දුකින් නැද මන දුකින් නැද කියලා කියනවා ඒ දර්ශනය මේ ලෝකයේ කිසිම කෙනෙකුට සම්මා සම්බුදු කෙනෙකුට දකින්නට බෑ. ලෝකයේ සිටින අතීතයේම සියලුම සත්‍යයන්ගේ විඳින ලද දුක් ප්‍රමාණය අනාතේක සමන්මේ අතීතයේ දෙයක් වගේ තියෙනවා. ඒක දකින්නට මේ ලෝකයේ කිසිම සත්‍යයකට බෑ. අනාගතයේ බුද්ධත්වයේ දවසෝවක් කටහතන් යනවා අනාගතයේ ගැන විසඳී සිටින නොවන බුදුහාමුදුරන්ගේ ඥානයේ සීමාවක් නැහැ. අපිට දෙතවෙන්නේ මොනවද කියලා සමහරට කියන්න බෑ. ලබනාත්ම කන්දේම ගැන කතාවක් නෙවෙයි. ලබන අවුරුද්ද මොකක්ද කියන කතාවක් නෙවෙයි. නමුත් බුදුදානන් වහන්සේට අසංකේනේ අසංකේ බල අසංකේ දාන සංකේහට කියන්නේ මේ දැන් කියන දෙයක් වගේ කොහොමද දැක්කේ අනාගතයේ මේ සත්‍ය පුණ්‍ය කරන්නේ කොහොමද සත්‍යෙන්ද බැලුවත් කොයිතරම් වාරණානම් මේ හේත ලෝකවල තිබෙන ලෝකවල යනවා අපායට යනවාද ඉහි කොච්චර කාලයක් නම් පැමිණාද කොයිතරම් දුක් ප්‍රමාණයම එකම සත්‍යයේ කටයුතු අනාගතයේදී මේ ජීවන පාන මොහොත දක්වාම විඳිනවාද කියන කෝණාසේ දක්වන අනාගතයේ යම්තාවක් සත්‍යය තිබෙනවා නම් ඒ හේතුවම සත්‍යයේ දුක් සත්‍යනාසේ දුක් වුණේ ඒ සත්‍යයේ දුක නැතිව තියෙනවා පච්චපන්නත්තේ මුද්දස්ස දඟුතුම අපගේ වර්තමාන සමයෙන් මේ ලෝක සත්‍යය යන්තා විශේෂණා මේ සෑම සත්‍යයක්ම දුකේ පිළිතලා තියෙන ආකාරය දක්න දුක්ඛේ පටිච්චිත ලෝක සංඥාත දුකින් පීඩායි දෙනවා කියලා දක්න සාමාන්‍ය කෙනෙකුට ඒක දකින්නට බැහැ ඒ සත්‍යය විදිහට සියලුම දුක් දකිනවා අපි දකින්නේ අපි දකින ලද අත්දකින ලද දුකක් පමණයි. දැන් උදාහරණයක් කියනවා නම් මේ ඇයට තදබල ඉස්සරහට හිතනවා. ආ මේක ධර්ම දුකක් නෙමෙයි කියලා දකිනවා. මේක වඩා අතිශයින්ම දරුණු දුකකට නෙමෙයි කියලා සමහරට ඉස්සෙපිටුවි යන තරම් වේදනාවක් දෙන එකකටවත් තියෙනවා. මේ අත්දකලා තියෙන්නේ සමන් අත්දකලා තියෙන දුකේ ප්‍රමාණයට පමණයි. අන්නයේ ඊට වඩා ධර්ම දුක් කොහෙන්ම අත්දකින්නට හැකියාවක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ සියලුම සත්‍ය යම්පා දෙකදෙනා ඒ සෑම දුකකම තේනවා ඒකේ ස්වરૂපය. ඒ කියන ධර්ම දුක කොයිතරම් දරුණුද ආදී වශයෙන් සෑම එකක්ම දක්වන වේවා. අතීතයේ අනාගතයේ වර්තමානයේ මේ කාලස්ත්‍රණය එකතු කළ බුදුදාන මහසේ දක්නා දුක්ඛේ ඥානය කියන එක මහා විශ්වයේ කියන අභ්‍යවකාශේ නම් සාමාන්‍යයෙන් පහත්ෝ කෙනෙක් දකින දුක්ඛ එය පිළිබඳ ඥානය ඉදිකටුවක තියෙන සිදුර තරම් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. මේක මේ විදිහට බලන්නේ මොකද්ද මේ බලන්නේ කොමකටද එහෙම බලනකොට සමන්තත් දුක්ඛ ඥානය පිළිබඳ පළල් වශයෙන් ගැඹුරින් හැංගෙන්නට පටන් ගන්නවා. මෙකම නෙමෙයි මේක බලන්නට කියන්නේ. එහෙම බලනකොට සමන්තම තේරෙනවා මේ මෙච්චර කාල පරිච්ඡේදයක් අතීතේ කොහොම කොහොම දෙක්කමලට අනාගතේ කොහොම කොහොම දුක් විඳනවද වර්තමාන වශයෙන් කොහොම කොහොම දුක් විඳනවද මේක එක කොයි තරම් දරුණු දුක් ලෝකේ තියෙනවද තමන් ඉඳලා තියෙන අදින රෝමනකම් කියන අපිට පිළිකා රෝගයක් හැදලා දුක් විඳින රෝගියෙ දැක්කට ඔහු විඳින දුකේ ප්‍රමාණය මොකද්ද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක්වත් දන්නේ නැහැ ඔහු විඳින දුක මොකද්ද කියලා. දරුණු දුකක් තියෙනවා. ඒ වචනේ කියන නමුත් ඔහු අත්දකින්නේ නැහැ කවදාවත් ඒක. නමුත් මේ පුද්ගලයා දකින ඒ දුකේ ප්‍රමාණය කොහෙද අපිට නුවණින් දකින්නට පුළුවන් වෙන්නේ නැතෝ. මේ තරම් ධර්ම දුක් ලෝකයේ තියෙනවා. ඒ දුකේ පිහිටලා තියෙන ඒක උත්කාණියෙන්ම දුකක් දුකක් දුකක් කියන එක පැහැදිලිවම තේරෙනවා කලින්ට වඩා ඉතාම බලන්න කලින්ට වඩා ඉතා ගැඹුරුව කලින්ට වඩා ඉතා ප්‍රත්‍යක්ෂයේ දුක්ඛ සත්‍ය පිළිබඳ දැනුම ඇති කරගන්න. මේ දුක්ඛ සත්‍ය ගැන දැනම නැති නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි උඹලා අතීතයේ ඉඳපු දුක දන්නවනම් නේද? උඹලගේ ඉෂ ගිනිදස්සත් ඒවා නිවන්න මේ උඹලා උත්සාහ කරන්නේ. මේ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ කියලා. මොකද අතීතයේ මෙතන දුක දන්නවනම් ඉෂ ගිනිගෙන දැනෙනවා මේ තමයි මැරෙනවා කියන්නේ. නමුත් ඒ මරණය අත්හරිනවා මේ දුක අවබෝධ කරගන්න උත්සාහ කරන උන්වහන්සේ ප්‍රමාණවත් වෙනස් කරන්නේ. මාන්නේ උඹලට පුත්‍රයෙක් කියලා යෝජනාවක් කරන මෙන්න මෙහෙම උඹලට උඹට යකඩ උඹ සීගකින් උඩේට මම අනවා. යකඩ උඩකින් යනකොට අපිට ඉදිකටක් යනවා නම් දුක කොහොමද කියලා කටුවක් යනවා කොහොමද? දැන් මහා විශාලේ යකඩ උඩ 300කින් යනොත් එහෙම කොයි තරම් දුකක් දුකක් අපිට දැනෙනවද? හේතු මැරෙන්නේ නැහැ මෙයා කියනවා. සමාජගත යකඩ උඩ 300කින් යනවා හේතු මැරෙන්නේ නැහැ. සවස්කත් වෙනවා යකඩ උඩ 300කින් යනවා හේතු මැරෙන්නේ නැහැ. අත්බලයන් අනලා ඒ විදිහට යකදුන් සංසියක් ඒකත් ඒ වගේම අනින උදේටයි දවල්ටයි කරකට අවශ්‍යයි. සිංහ සිංහ සිංහ ඒ වගේම අඛණ්ඩ ලෙස එක දවසක් නැතුව අවුරුදු 100ක් පුරාම ඔබට මේ ලකදුන් වලින් අනිනවා. ඔබ අතිශයින් ධර්ම දුක් විඳිනවා නමුත් ඔබ මැරෙන්නේ අවුරුදු 100ක් ගියාට පස්සේ උඹට මේ දුක්ඛ සත්‍ය තේරෙනවා කොහොමද මහණෙනි මේ පුද්ගලයා මේ යෝජනාව පිළිගත යුතුද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන දුක ඥානනා කුජලයා විසින් මේ යෝජනාව සින්කපේ තේමහනේ. ඒ තරම් ඌට වඩා දරුණු දුක් ඇතිවෙන්නේ නම් විඳලා තියෙන මෙවැනි දුකක් විඳලා හරි මේ සතරාර්ය සත්‍ය ධර්මයන් දකින්නට පුළුවන් නම් ඒ දුක දකින්නට උඹලා ඒ දුක අත්දැකීමට උනත් සෝදානම් දෙන්නේ. සෝදානම් වෙන්නේ සුසුසේ. ඒ ඉතින් දුකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කියන කතාවක් කියන්නේ ඒක සංඥාන්තේ විස්සපාතක මේ දුකෙන් බඩගත් භාවය කරනවා. ඒක නිසා ඒ ආකාරයෙන් Tamanta තේරෙන්න ඕනේ මේ දුක්ඛ සත්‍ය කියන එක කොයිතරම් දරුණුද කියලා. මේ දුක්ඛ සත්‍ය තේරෙනකොට තමයි දුක කියන්නේ. මේ සංසාරයේ කෙලෙස් අඩ කියන්නේ. සම්පූර්ණ සංසාරේ මම කරන්න කරන මහත් වෙනවා පින්නම් පානවා. එතකොට මේ සංසාරයේ සම්පූර්ණයෙන් නැතරින්න පුළුවන්. දැන් ඒක අබම වේදනාවකවත් දැනීමක් නැතුව. අබම වේ මොකද කියන්නේ ඊට වඩා වදිනා මට පාවිච්චි කරන්න දන්නේ ඒක. ඒ එක්තරම්වත් දැනීමක් දැනීමක් සාකච්ඡාවක් මොකක්වත් නැතුව මුළු ජීවිතේම අතහරින්න පුළුවන් පස්සයක් කියනවා. නැත්නම් තේමාන් බලන්න මේකේ ආන්තයෙන්ම දුකක් කියලා පැහැදිලිව තේරෙනවා නම් පොදුම කලකේ හස් වෙනවා. ඒ කලකිරීමකට යන්නේ ඉඳින් දැනෙන්නේ කියලා අර සබ්බේ සංඛාර දුක්ඛා කියලා සංඥා පරිච්ඡේද නිමිති දෙකේ දුක්ඛය කියන හිතනවා මේකේ ලෝම සංස්කාර දුක්ඛ වශයෙන් ලැබෙනකොට මේ දුක කෙරෙහි කරකේන ඒ සමබෝධිය ඒක මොනවා නෙමෙයි මේ කියනවා ඒක මාර්ගයක් එතකොට මේ විදිහට ඒ විදිහට දුක ගැන අවබෝධයක් ලැබෙනවා කියනකොට මේ පංචස්කන්ධ ලෝකයේ කියන බාහිර පංචස්කන්ධ ලෝකයෙන් බලවත් කලකිරීමක් නෑ මතක තියෙනවා ඇති විදිහට. ඔබට සමන්ගේ පංචස්කන්ධයේ පවස්ථානගෙන අනේක කොයිතරම් දුකක්ද මේක පවතින කොයිතරම් දුකක්ද කියන එක පැහැදිලිවම තේරෙනවා. මේකට ආශා කරන්නේ මේක කෙනෙක් කලකිරීමක් මේකේ ඇලෙන්නේ නෑ මේකේ විරාගය කියලා. මේක උපාදාන කරන්නේ මේක අත්හැරෙන්න ඕනේ කියලා අදහස විරාගයෙන් පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට මේ ඔක්කොම සම්පූර්ණ අතහරින්න පුළුවන්. ඒකෝට රහත්ුනේ වෙන වෙන තේකම උපාදාන ලෝකේ සත්‍යයේ පිටතට තියෙනවා. මම මගේ කියන හැඟීම පිටතට තියෙනවා. රහත් වෙන තේකම දුක්ඛ සත්‍යයේ අනුපවසන් තියෙනවා. රහත් වුණත් මම අර කලින් කියන බුදුහාමුදුරන්ගේ දුක්ඛසත්‍යයේ සංසන්දනය කරලා බැලුවොත් එහෙනම් වාක්‍යයේ දුක්ඛසත්‍ය කොයිතරම් ප්‍රමාණික ප්‍රමාණයක්ද කියන ඒක නිසා මේ දුක්ඛසත්‍ය පිළිබඳ කියන අවබෝධය සමාගයේ ප්‍රඥාවේ මට්ටමට අනුව Tamanට දකින්න පුළුවන් සමාගයේ ඥානයේ තියෙන විශේෂභාවයේ මත සඳහා පවතින දෙයක්. අර ධාවන පඤ්ඤා කියලා තියෙනවා, පිච්ච පඤ්ඤා කියලා තියෙනවා, මහා පඤ්ඤා, පොදු පඤ්ඤා ආදී වශයෙන් දක්වන ප්‍රඥා විස්තරෙට දීගෙන් ධවන්නට පුළුවන් ප්‍රඥාවක් කියලා කියනවා ධාවන පඤ්ඤා කියන්නේ. ඊක්ෂණෝ ප්‍රඥාවක් කියන්නේ අපේ ප්‍රඥාව. මහා ප්‍රඥාවක්, සෝදෝ විසදෝ ප්‍රඥාවක් කියන කෙනෙකුට මේව දකිනකොට දීගෙන් ධවන්නට පුළුවන් ධාවන ප්‍රඥාවක් කියනවා මේ දුක්ඛ සත්‍ය කෙලවරක් නැතුව කියනවා මේ සීමාවක් නැතුව දක්වනවා. ඒ නිසා දුක්ඛ සත්‍ය ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේක දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඇති වෙනකොටම මේ තමයි දුක් ප්‍රමාණය මේ දුක්ඛ සත්‍යයක් හෝ මේ ලෝකෙට මම ඇලුනේ කොයි තරම් මෝඩකමකටද කියලා තේරෙනවා. මේ දුක දන්නේ නැති මෝඩකම නිසානේ මම මේවට ඇලුනේ. මේවා මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කලින් පාදාන කලින් කොයිතරම්නම් මෝහකමකටද කියලා තමයි තේරෙන්නේ. මේ දුක දන්නේ මෝහකම නිසායි මේ විදිහට උපාදාන උපාදාන ජන්තුන්නේ. දුක් කියන්නේ දුක් නැති කම නිසා. මේ ආකාරයෙන් උපාදාන කරනවා. මේ දුක ගැන දන්නේ නැතිකම නිසා මේ තරම් දුකක් බව දන්නේ නැති නිසාම මේවා පාස්කණය කරන්නේ. මේවට ආස්වාද වෙන ඒවා දිගින් දිගට රඳාගෙන යන්නට භවයේ වැඩි සිටම භවයේ ආස්වාවක් ඇතිවෙන්නේ මේ දුක ගැන දන්නේ නැතිකම නිසා මේක දුක වගේ කියලා තේරෙනවා නම් මේවා කෙරේ කිසිම ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒවා අල්ලන්නේ නැහැ අතහරිනවා කියන පැහැදිලි අවබෝධය සමාජයට ඇති වෙනවා. එතකොට මේ දුක ඇති කරන දෙන යම් කිසි හේතුවක් තියෙනවා නම් මේ හේතු ඔක්කොම අතහැරිය යුතුයි කියන අවබෝධය නිරායාසයෙන් පිටුනේ කියලා. දුක්ඛනාමයේ පිටින් දකින්නට කියලා බුදුහමෝ දක්වන දක්වන සංකෝපෙන් දුක්ඛං අරිය සත්‍යම් පරිණිය මේක තමයි නියමන වලින් ඔයකේ විදිහට අවබෝධ කරගන්න දෙන්නේ ඊළඟට කියන දුක්ඛ සමුදයන් අරිය සත්‍යම් පහ සම්බන් දුක්ඛ සමුදයන් සත්‍ය ප්‍රහාණය කරේ කියලා අයින් කරේ කියලා මේක බුදුහමෝ නොකියව සමන්තම තේරෙන දුක ගැන හස්තිය ප්‍රත්‍යක්ෂව පස්සට තේරෙනකොට අලල් වශයෙන්, විසද වශයෙන්, සීක්ෂණ වශයෙන් දකියක කර්ම ආකාරයෙන්ම දර්ශනය වෙලා තේනකොට මුළු දේශයම දුක්ඛ පටිච්චසමුප්පාද සංඥාසෝ කියලා මම කලින් කිව්වේ මේ ඔක්කොම විශ්වයේ ප්‍රතිනියත් ඒකාන්ත වශයෙන් දුකක්මයි පවතින කියලා දකිනකොට සමන්ද තේරෙනවා මේ දුක ඇති කරගිය හේතු සම්පූර්ණයෙන් නම් කරගන්න නැවතලා පිටකොටදී කදී කියන දේවල්. මේවා තමයි ඇහැ අනනාසය දිය ශරීරයේ මනස මේ ඉන්දියාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආරම නමුණා නමුණාට පස්සේ වගේ ආස්ථාවෙන් බැඳුනා අවිද්‍යාවෙන් මුලා වුණා. මොන දුක් සංදේශයන් මොනවාද? මේවා ආගමත් දේවල් කියලා හිතුවා. Tamange පංචස්කන්ධ ලෝකේ මා සර්වඥ සර්වඥ අගේවඥ වටිනා දෙයක් කියලා හිතුවා. නිකන් කල්පනා කරලා බලන්න මේකේ කාරණා හොඳට කල්පනා කරලා බලන්න. නමුත් මිනිහෙක් මිනිහෙක් මරණයට පස්සේ නැල්ල දවස් දෙක තුනක් වගේ ඉඳන් ඉන්න කොහොමද කොහෙන් තරම් සංකේත ගන්නවා. මිනිහෙක් මෙල්ල කොනුනවා කියන්නේ. මේ වෙන කුඳු වෙන එකක් මේ සමහරවල් තියෙන්නේ. ඒ තරම් කුණු වෙලක් ගන්තේ ගන්න ස්වරූපයට පත් වෙන මස් ගොඩක් මේද ගොඩක් දහදා ගොඩක් මේ ඇඟට තියෙන. අන්න මේක දකින්න. මේ සත්‍යයට පත් කරන يعني ඒ තමයි දෙන්නට සම්බන්ධ කුණු වෙන සත්‍යයක පත් වෙන නියත දුනි මාසුලි මේවා බලන. තාත වේවේ ඇතුලේ යන බඳාලම සාකච්ඡා කරගෙන මම මගේ කියලා විචාරනේ. මොකට තමයි ඒක සාරවත්යක් කියලා තමයි සාරන්නේ නස්සාරයි. එතකොට ඒක නැරෙන්න ඉස්සෙල්ලත් මේක ඇතුලේ තියෙන ඒවා ඔක්කොම ඒ වගේම සම්පූර්ණ ගහනවා. ඒ කියන්නේ මේ නිදෙන පැත්තේ මාළුවන් ඒ වගේ කුණකඳයි. කුණකඳයි. මේ ටිකක් ඉඳලා ගන්න සංකන්දයි. මේක ඇතුලේ මේකම අංකඩේ යට ඔක්කොම තියෙන ඒවා බඳයි. ඒ අංකඩේ පවා සම පවා ටිකක් තුවාලයක් කොනේලා ගියොත් එහෙම සත්‍යයකට කුෂ්ඨයක් වගේ දැක්කොත් ඒ සත්‍යය මොකක්ද කියලා බලන්න. මේවා තමයි සාරවත් කියලා අගේවත් කියලා හිතාගන්න. ඊට පස්සේ මේ විදිහට කුණු වෙන දරාගෙන ගන්නවා නේද මාත් උපදවන දේවල් සමග උපදවන දේවල් සමග කටුන් දාන්නේ මේක සැපෙන් හරි ආහාර පාන වල මේවා සවස්යෙන් මේකේ ආසාවක් නෙවෙයි කියනවා හරියට දකින්නකොට භූමියේ ශරීරයේ මල්ල කුච්චල අලු කරගෙනවත් නැති කපපු දාපතන අලුත් නැතිලා යන විදිහට මේ ශරීරය නතර වෙන එක දානවා නම් තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ අලුවක් තිබෙන්න තමයි. ඒ තරම්ම කලකිරීමක්. එතකොට මේවා සාරවත් දේවල් නෙවෙයි අපාද දෙයක් සාරවත්යෙන් හිතාන මම කියලා හිතන මේ තරම් දුක් දෙන දෙයක් මේ තරම් දුක් උපදෙන ස්ථානය මේ තරම් ජනතරාවකට මම කියලා හිතන මගේ කියලා හිතන ආශාකගෙන උපාදාන කරගෙන මේවා ඇඟියදී තම තවත් සංසාරේ පුරා ගන්න ඕනේ කියලා හිතා ගන්නවා නම් ඒක කොයි තරම් මෝඩකමක්ද කියලා තමයි තේරෙන්නේ. ඒ මූලිකම සම්බන්ධ හරිය අවබෝධ වෙනකොට අන්තිවන දුක්ඛ සමුදය සත්‍යය හද රූප දැකලා තමයි සාධයෙන් ඕවතලින් මුදල් ආසාවල් අවිද්‍යාවන් ඇති වීම තුළින් සංස්කාර ගැනීම තුළින් සිදුවන්නේ එතන මොනවද මේ අපි උපාදාන කලේ කියලා තමයි තේරෙනවා. රූප කියලා අපි හැදෙන රූප කියලා ගත්තේ කොයි තරම් අසාර දෙයක්ද කියලා තමයි තේරෙන්න ඕනේ. මේක මම කොච්චර කියන්නේ නැහැ තේරෙනවා. සද්ද කියලා අපාදාන කලේ කොයිතරම් අසාර දෙයක්ද කියලා සමන්ත තේරෙනවා. මම වචන ලක්ෂයක් මේ දස ලක්ෂයක් පාස්සා සමහර මේ මං කියන්නේ මොකද්ද කියලා මට තේරෙනවා. ඒ වගේ තමයි අනිත් චින්තයන් හමුවන අරමුණ. එතකොට තමන් මෙතෙක් මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන දේවල් අපාදාන කරන අල්ලගෙන ආසකරන දැගලුවට මෙතන මේ තමන්ගේම හිත තුළ තියෙන වේදනාවයි සිතිවිලි පිටයින් අල්ලගෙන බැඳගෙන වෙන මොකක්වත් නෙවෙයි කියන කරුණ අවබෝධය. මොනම බාහිර රූපයක් අත්හැරගත්තේ නැහැ. තමන්ගේ සිතේ තියෙන වේදනාවයි සිතිවිලි ධර්ම ටිකයි අල්ලගත්තා. මොනම සංඥාවක් අත්හැරගත්තේ නැහැ. තමන්ගේම සිත තුළ තියෙන ඒ ශබ්දය අරමුණු කරමින් පහළ වෙන වේදනාව සහ සිතිවිලි අල්ලගත්තා. අනිත් අරමුණුත් එකයි. එතකොට මේ නම් මොන ආකාරයක්ද ඇති වුණත් නැති වුණත් මහා මේ දුක වේදනාව මේ තරම් දුකට ඇදලා දැම්ම මේ දුකේ ගැටගැලුව සංසාරේ සංගෝධනයෙන් ඇදලා තබ්බච්චා සිද්දකම් දපාදියා මරණාදී ප්‍රපාසෝට ඇදලා දැම්ම කියලා පැහැදිලිවම Tamanට තේරෙනවා මේවා කොයි තරම් අසාර දේවල්ද කාර වශයෙන් කියලා ගත්තේ මේ මහා දුක් ලබා දෙන දුක් සමුදය සත්‍ය ප්‍රහාණය කළේ කියලා සම්මතම අවබෝධය නම් මේක දැක්කහට කොයිතරම්නම් මගේ ජීවිතේ මොඩකමද කියලා. ඒ අයිතිය සංස්කෘතිය. මේ විදිහට මම දිගින් දිගට කියනවා නෙවෙයි. මේ ඇදේ වයස සම්බන්ධව ප්‍රෝජන නොවන්න පුළුවන් මේ වේල සීල කියන කොට අවශ්‍යයි. ගොඩක්ම අවශ්‍යයි. එතකොට මේ විදිහට දුක් සංදේශාක්ෂිය ගැන පැහැදිලි අවබෝධයක් දැක අයින් කරන්න පුළුවන් නම් මුළු දෙකේම අයින් කරන්න පුළුවන්. Taman කොයි තැන කොයි ලෝකෙ කොතන ඉදන්නා මේ ප්‍රතිසන්දේ විඥානය කියලා එංගලනවා ප්‍රතිසන්දේ විඥානය කියලා එංගලනවා මොකක්ද එතන ඒ ලෝකේ අනුකූල රූපස්කන්ධයක් දැනිට වෙනවා ලෝකේ නැතිනම් නාමයේ පමණක් වයිතන ඒ නාමයේ රූපේ මනෝමය කියලා අල්ලගෙන දඩන මූලකම මුළු විශ්වයම පැතිර බැලුවා Tamanta මේ මූලකම පැතිර වෙනා නම් මුළු විශ්වය කොතනකවත් මේ නාමයේ මේ රූපේ ගොස් එන්නේ නිවේදේ කියලා බවාසාව සම්පූර්ණ සිහියන. මේ ආකාරයෙන් මේ විදිහට දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති වෙනකොට ඊට පස්සේ ඇති වෙන අවබෝධයන් මේ කියන නුවණේ මත්තම මතයි ඇති සඳහපවතී. ඒ ඇති වෙන අවබෝධය සඳහපවතී තම තමන්ගේ නුවණේ ප්‍රඥාවේ මත්තමට මත. ඉතින් අපි දෙන මට්ටමට ඇති වෙනකොට අපි මේ මේ බැංකුව මට්ටමට ඇතුළ මම යම් කිසි මට්ටමකින් ගතිවන ඒ මට්ටම මේ හැටි තියෙනවා නැත්නම් ඒක නිසා මේවා සීමා කරන්න දෙපා මේවා පහත් කරලා මේවා සුළු කරලා දහු කරලා සිතන්න දෙපා සාමාන්‍ය ප්‍රඥාව මට්ටමට තව තවත් තව තවත් හිතලා හිතලා බලන්නේ එතකොට දුක් ඥානය ගැන අවබෝධයක් ඇති සමුදය ගැන අවබෝධයක් ඇති ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සතුන්නම් කෝපිස්සේ ධර්මණං අනුමෝදා අපටේදා ධම්ම හතරක් මනන්නේ අනුමෝදා අවබෝධන පරිස්සා අපටේදා ප්‍රතිනීත කවිය හැටියට සම්මුණ සාස්ත්‍රාත් කරගෙන තියෙනවා ඒරමිදන් දීකමද්ධාන සංධාන සංසංසං මේතරම් දීර්ඝ සංස්කාරේ මේ දිනකෙ ඉතිරි විචාරෝ සති සතරසරා සවිසරසරා සවිනා මම කීවේ තුම්මා කන්ති උඹලාත් මම මේ දක්වාම මේ සංසාරයේ අපි සංයතේ නිසා ඒක නිසා යාවන්ති නම් විච්චේ යන නිහිර සංසංඛාරයේ නිරතුම් අලංගිරන් දෙතුන් අලංගිරතුම් ඒ නිසා අනේ දැනුවත් උඹලට සුමුති අලමේ වෙනින් නිරතුම් කල්කිනේක අලමේ විරජ්‍යතුම් දැනුවත් සදසේ නෑලීමට අලමේ විමුක්තිතම් දැනුවත් සදසේ නෑලීමට ඔක්කොම දේවල් සම්පූර්ණයෙන්ම තේරෙනවා. ඊළඟ මම කියන්නේ සිත් මෙහෙලෙනවා. සම්පූර්ණ සිත් ස්වરૂපයක් පමණ තියුම් දෙනවා පමණ. ඒ වගේම කතා කරන්න කියන්නේ මේ විදිහට සියල්ල අතහරින්න පුළුවන් සත්‍යයක් උදා කරගන්න බලන්න. මේ දස්පාතිකයේ සාරණ කරුණු ටිකක් මේ අසහගත කරුණු ටිකක් නමුත් මේ ආකාරයට මේක කියන්න ඕන කොහොමද කියන්නේ මේ අයගේ දැනුම අවබෝධය ඔය ඇසීමේ කියවීමේ දැනීමට සීමා කරන්නේ නැතුව සමන්ගේන සත්‍යස් අවබෝධයක් බවට පත් කරවාන් ගත යුතුයි. ඒ පත් කරවා ගන්නකොට මේවා ගැන දඟුලින් බලන්න අවබෝධ වෙනකොට සමන්තම තේරෙයි මම කියන්නේ මොකක්ද කියලා එදාට තේරෙයි අපි මේවා ඉස්සර මෙහෙම මේව දන්නා කියලා හිතන විදිහට අපි මොනවද දැනගෙන ඉති අද වශයෙන් දුක නෑ දුක ගැන කියන්නේ දුක් වෙනවානේ. දුක ගැන තියෙන මොහොත ගැන අපි මෙතෙක් කල මම මොනවද දැනගෙන ඉන්නේ කියලා තමන් අවබෝධ කරේ යම් මට්ටමකට නම් ඒ තරම් මට්ටමකට තියෙනවා. හරි මේකත් වගේ කනවල සාරාංශයක් කියන්නට දෙයක් නේ නිසා මේ දේශනාව හරි මෙතන මෙන්න කරන මේ දේශනාව කියන්නේ ප්‍රසන්නකල මෙයාට මේ කතාවකට ධර්මයන් අවබෝධ කරලා මේ සංසාර දුක් සම්පූර්ණ වෙන කිසිම වාසනාවක් සතුදා වේවා කියලා ආශිර්වාදයක් කරනවා. දෙවියන් දකින්න දේවා ආකාශත්හාද වෙන පාටේ කියන ආකාශත්හාද ලෝමත්හා දේවා නාගාමයි බුදා සෙන්නම් තමයි මොලිතා දැනගන්න පන්දු පාසන ආකාසකාර බුම්මස්සා දේවානාගාමනේ විකාසින් සම්කරණ මොලි සාසනන්නස්සන දේශානාකාසකාර බුම්මස්සා දේවානාගාමනේ විකා සම්මන් සංගණ මොලි සාසනන්නස්සන තුමන් පහන්සේ පාසන කරන්නේ අපේ සම්මේලන මාන බාල සමාන සතන් සමාන ඕතු සාවනින් බාල පත්‍යා ඉදන් කුණ්‍යං අසමක්ඛ්‍යා වානෝ සෝ සම්බුද්ධා සම්පතෝ සම්පදේශේ රොම්පසත් පත්‍යන්නේ ඉලවහත් පළවෙනි අත්සර සේවා නිවන් සංකේතම් මේක සංකේතවත් වෙනවා. අභිවාදනසේ සේනිතං වද්ධාපචායනමත කාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝත් අම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිමේක සෝන් පාණ සම්පත්තේ සිනාති සම්යතෝ සුපතේ වානස් ලැබේවා.